ධම්මේ සීලං ආසවක්ඛ්‍යාවං හෝතු මාගේ මෙම සීලය නිර්වාණ සාන්තිය පිණිසම නිර්වාණ සාන්තිය පිණිසම හොඳයි ශ්‍රද්ධාවන්ත මෙතුමතුම ඕමාන්නේ බෞද්ධ සංගමය සැලසුම් කරපු ඒ භාවනා වැඩසටහනේ සතියක් පමණ ගෙවිලා තියෙන අද දවසේ මේ දවස පුරා මේ පින්වතුන්ගේ අධ්‍යාත්මික ගුණධර්ම හැකි තරම දිනු කර ගැනීමට මේ වගේ සුදුසු ස්ථානයක් තෝරාගන්නේ සංවිධායක මණ්ඩලය. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ අද දවසේ අපි හැකිතරම් ඉස්සරහට යන්න උත්සාහ ගන්නවා. මේ සඳහා අවශ්‍ය කරන උපදෙස් විශාල ප්‍රමාණයක් අපි මේකට ලබා දුන්නා. අද උදෑසන කෙටියෙන් මතක් කරනවා නම් මේ නවක පින්වතුන් ඉන්න පුළුවන්. ඒ අය පහක් වෙන්න කෙටියෙන් මතක් කරනවා අපි කරන්න යන්නේ බුදුහාමුදුරුවෝ දීපු උපදේශක් වන සම්බ පාපස්සා කරුණාව කුසල සත් සම්පදා සතිත්ත පරිවර්තනා කියන මෙන්න මේ ගුණ ටික තමන්ගේ මනස තුළ වඩා වර්ධනය කර ගැනීමට උත්සාහ වීම සියලු පව මනසෙන් අහක් කරගන්න ක්‍රමයක් අපි මෙතෙන්දී අනුගමනය කරන්න ඕනේ. ඒ අනුගමනය කිරීම කොයිතරම් දුරට යන්න ඕනද කියනවා නම් කුසලස් උපසම්පදා කියන කප්පේ දක්වා ගෙනියන්න ඕනේ. ඒක අපිට ලැබෙන සුසුකමක් වෙනවා. ඒ සුසුකම ලැබුණාම බුදුහාමුදුරුවෝ පෙන්නනවා බුදු වර්තමානයේ කියලා ලෝකයේ දෙයක් තියෙන එක තමයි සත්‍ය තියෙන්නේ. මෙන්න මේ බුදු වර්තමානයේ යන්න උත්සාහ ගන්නවා. සචිත්ත පරියෝධමනා කියන්නේ එයයි. නැත්නම් අපරාධපට්ඨානය කියන්නේ එයයි. දැන් අපි මේ සතරාධිපට්ඨානය කියන බුදු වර්තමානය සෙනසුව තේරුම් ගන්න හැකියාව නැති නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ තේරුම් ගන්න පෙර සුදුසුකම් දෙකක් ඇති කරගන්න. ඒ සුදුසුකම් දෙක පළමු සුදුසුකම සියලු කර්ම මනසෝ පහක් වෙන්න ඕනේ. දෙවෙනි සුසුකම නීවරණයටපත් වෙනවා. දැන් මේ සඳහා අපි භාවිතා කරේ පැහැදිලි කරේ අපගේ ආස්වාස පාස්වාස වාක්‍ය මෙහි කිරීමයි. මේ පින්වතුන්ට වෙන දේවල් හිතේ නැතුව බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ ධර්ම මාර්ගය අපි යන්න ඕනේ කියන බුදු විශ්වාසය බුදුහාමුදුරුවෝ කෙනෙක්ගේ ශ්‍රද්ධාව පමණක් තිබුණොත් සමතන් මම මෙතෙක් කල් හදාගත්ත මතවාද වෙන සැලකිල්ලට ගන්නේ නැත්නම් ඒවා වටිනවා කියලා හිතන්නේ නැත්නම් බොහොම පහසුවෙන් කරන්න පුළුවන් කටයුත්තක් නේ. බොහොම පහසුවෙන් පුරුදු වෙන්න පුළුවන් දෙයක්. අපේ අපිට හැකියාව නොලැබෙන්නේ මෙහෙම කරගන්න බැරි වෙන්නේ. Taman ළඟ වෙන මතවාද තිබුණොත් විතරයි. මේක ඒ කාර්ය මාර්ගයේ නෙවෙයි කියලා මතයක් තියෙනවනම් විවිධ මත අපි ළඟ එන ඊට වැඩිය වටින දේවල් කියලා හිතෙනවා හිතීමක් තියෙද ඒ වගේම එහෙම දැක්මක් තියෙද ඒ විදිහට කල්පනා කිරීමක් තියෙද අන්න යාට මේකේ මේ දවස ගෙවුණාට වාඩිලා හුස්ම ගැන අවධානය කරාට අවධානය හිතියට භාවනා කරාට දියුණුවක් නැහැ. ඒක භාවනාවේ දියුණුව රඳාපවතින්නේ තමන්ගේ අදහස තුලයි මතය තුලයි මතේ විරුද්ධ නම් මේට හැර වෙනත් ක්‍රමයක් තියෙනවා කියලා අපි වාඩි වුණොත් ඒ වෙනත් ක්‍රමයේ හින්දාම හිතේ තියෙන අදහසෙන් හින්දාම මේ ක්‍රමය අපහාසයට ලක් වෙනවා මේ ක්‍රමයේ ඵලයක් ලබා ගන්න බැහැ එනිසා හැම වෙලේම බුදුහාමුදුරන්ගේ අවවාදයේ අපි මේ විදිහට මට මේ තමයි ගැලපෙන්නේ මේ තමයි කවදෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ අවවාදයයි අනුශාසනාවයි කියලා හැමදෙනාම ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ. ඒක ශ්‍රද්ධාව කියන්නේ ඉන්නේ වගේ දෙයක්. බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ මේකමයි අපේ ධ්‍යානයක් නෑ කියන එකයි. දැන් මේ විදිහට කල්පනා කරමින් අපි මුලින්ම කරන්න ඕනේ මේ ආස්වාසේ පාස්වාසේ ගැන අවධානය යොමු කිරීම. නැවත නැවත අපි හැමදාම මතක් කරලා දුන්නා. මේ ආස්වාසය ගැන අවධානයෙන් ඉන්න කියනකොට බුදුහාමුදුරන්ට ඕනේ ඔයගොල්ලෝ හදාගත්තේ මනසකින් ඔයගොල්ලෝ හිතන ආකාරයට මේ හුස්ම ගැනීම හෝ හුස්ම හෙලීම හෝ කල්පනා කරමින් ඉන්නවා නෙමෙයි. ඒක අපි තවත් වැඩක් හා සමානව හැමදාම කරන දෙයක් හා සමානව සිදු කරන එකක් නෙමෙයි. මේ පින්වතුන් මහන්සි ගන්න ඕනේ නිදහසේ වාඩි වෙලා තමන් කිසිම දෙයක් නොකර මේ ආස්වාසයේ පාස්වාසය අපේ නාසයේ හෝ උදරයේ හෝ තොලේ හෝ ස්පර්ශ වෙන තැන ඒ පුද්ගලයාගේ ශරීර ස්වરૂපයම තේරෙනවා මෙන්න මේ ස්පර්ශයේ තේරුම් අරගෙන ඉන්නේ ආස්වාසය සිදු වෙනකොට ඒ හුස්ම ස්පර්ශ වෙන තැන ගැන අවධානයෙන් අවධානයෙන් ඉන්නවා කියන්නේ සතියෙන් කරන වැඩක්. ඊට පස්සේ දෙවනුව පාස්වාසය ගැන අවධානයෙන් ඉන්නවා. මේ අවධාන දෙක විතරයි අපිට අවශ්‍ය. ඒ ඒක හැර දැන් කොයි වෙලෙත් ආස්වාසේ නෑ කොයි වෙලෙත් පාස්වාසේ නෑ. ඒතර ආස්වාසේ අවධානයට ලක් වෙන්න ඕනේ ආස්වාසය දැනෙන වර්තමානයේ විතරයි. ආස්වාසය සිදුවෙන වර්තමානයේ විතරයි. ආස්වාසයේ අවධානය යොමු වෙන්න ඕන ආස්වාසයේ සිදුවන වර්තමානයේ විතරයි. ඒ අතරතුර මේ පින්වතුන්ට අපගේ ඉන්ද්‍රියන් හයක් තියෙනවා. ඒ ඇස් දෙක වහගෙන අපි භාවනා කරන්නේ. නමුත් කන් දෙකට ශබ්ද ඇහෙනවා. ඒ ශබ්ද වලට ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඒවට අපේ මනෝ කියන හැඟීමෙන් මම යමක් කරන්න ඕනේ කියන හැඟීමෙන් කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම මනසට විවිධ දේවල් මතක් වෙනවා කල්පනා වෙනවා ඒවටත් ප්‍රතිචාර දක්වන්නේ මෙන්න මෙහෙම මලමිණියක් වගේ අනිත් දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ නැතුව බුදුහාමුදුරුවෝ පෙන්වන ආස්වාදයට හා ප්‍රතිපාස්වාසයට පමණක් ප්‍රතිචාර දක්වීම තමයි භාවනාවේ ආරම්භය. එතකොට ආස්වාදයට ප්‍රතිචාර දක්වනවා කියන්නේ ආස්වාදයේ ස්පර්ශ වෙන එක ගැන අවධානය යොමු කිරීම. නැත්නම් ඒක ගැන කල්පනා කිරීම නෙමෙයි. අයියන් හුස්ම ගැනීමක් නෙවෙයි. ඒ වගේ හිමින් හුස්ම ගැනීමක් නෙවෙයි. තේරෙන්නේ නැහැ කියලා කල්පනා කිරීමක් නෙවෙයි. හොඳට තේරෙනවා කියලා හිතීමක් නෙවෙයි. ඒ ඔක්කොම ප්‍රතිචාර අපිට මුලින් ප්‍රතිචාර දක්වන්න බෑ. පුරුදු වෙනවා කියන්නේ පුහුණු වෙනවා කියන්නේ අර ආස්වාසේ ස්පර්ශයේ පමණ අවධානය යොමීමට මහන්සි ගැනීමයි. දැන් මේ ගැන මේ කියන විදිහට උත්සාහ ගත යුතුයි. ඊට අමතරව අපි කියා දුන්නා ගිය සතියේ දිගින් දිගටම පැහැදිලි කරා ඉඳගෙනම මේ භාවනාව මෙහෙම ඉඳ පුළුවන් ඒ කරන්නත් පුළුවන් නමුත් දිගට මේක කරන්න අපිට බෑ අපි මේ වාඩි වෙලා ඉන්නකොට අපේ කයේ දෙදී වේදනාදී දේවල් ඇති වෙලා අර ආස්වාසය හා පාස්වාසය අවධානයට වැඩිය කයේ කායික වේදනාව උස්සන් වුණාම තවදුරටත් ඔයගොල්ලෝ හුස්ම ගැන අවධානයෙන් ඉඳීමේ පළක් එතෙන්ද ගහාම අපි මේක කළා වෙනත් භාවනාවක් උදව්වට ගන්නවා. ඒ භාවනාව හඳුන්වලා දුන්නා සක්මන් භාවනාව. ඒ ඊට වැඩිය පහසුයි. එතෙන්දී කරන්න ඕනේ දැන් ආනාපාන සති භාවනාවේදී ආස්වාසේ හා ආස්වාසේ කය ස්පර්ශ වෙන තැන අවධානයෙන් ඉන්න. එයයි භාවනාව. බලෙන් හුස්ම ගන්නෙත් නෑ, හිමින් හුස්ම ගන්නෙත් නෑ. හුස්ම ගණන් කරන්න යන්න අවශ්‍යයක් නැහැ. සමහර ගුරුවරු මේ ආධුනික මට්ටමේට තේරෙන්නේ නැති නිසා ඒ ගණන් කිරීම වගේ දේවල් කියා දීලා මුලින්ම මේ අවධානයට ගන්න වෙන ප්‍රතිකර්ම යොදනවා. ඒක කවුරු හරි පුරුදුලා තියෙනවා නම් ගැටලුවක් නෑ කරන්න. නමුත් මෙතෙන්දී අත්‍යවශ්‍ය ඒ ගණන් කිරීමක් නෙවෙයි. අවශ්‍ය වෙන්නේ මේ අවධානය හඳුන ගන්න කරන උපක්‍රමයක් ඒ බුදු කුලයේ කියලා දැනගන්න. එහෙම නැත්නම් පෙලක් අය හයියෙන් උස්ම ගන්නවා. ඒවත් උපක්‍රම. එතෙන්දී උපක්‍රමය තවදුරටත් අවශ්‍යයි කියලා ගත්තොත් ඒ උපක්‍රමය නැතුව මේ බුදුහාමුදුරුවෝ පෙන්වන සත්‍ය කරා යන්න බෑ කියන විශ්වාසයක් ඇති කරගත්තොත් ඒක මිත්‍යා දෘෂ්ටියකට යන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ඒ ගුරුකුල මගින් ඉගෙන ගැනීමේදී භාවිතා කරපු ක්‍රම දැනගෙන භාවිතා කරන්න කිසිම ගැටලුවක් නැහැ. නමුත් සත්‍ය අවශ්‍යයි. තමන්ගේ වර්තමානයේ දැනෙන ආස්වාසය ගැන දැනෙන පාස්වාසය ගැන අවධානය යොමු පමණයි. මේ බැරි හින්දා කරන දේවල් ඉස්සෙල්ලා කරාට අන්තිමට ඒවම දිගට කරන්න යන්න එපා. ඒක දැනගෙන තමන් පුරුදු විදිහට සිදු කරා කියලා ගැටලුවක් නැහැ. සක්මන් භාවනාවේදී සිදු කරන්නේ අපි හුස්ම අරගෙන ජීවත් වෙන හැම වෙලේම අපි කරන දෙයක් නෙවෙයි ස්වභාවික සංසිද්ධියක්. ඒ ස්වභාවික සංසිද්ධිය අපිට කරන්න පුළුවන් දීර්ඝ උස්ම නැත්නම් හිමින් උස්ම ගන්න එක අපිට හිතලා කරන්න පුළුවන්. උස්ම ටිකක් වෙලා නවත්තගෙන ඉන්න එක අපිට හිතලා කරන්න පුළුවන්. ওই දෙකම කරොත් භාවනාවක් නැහැ. ස්වභාවිකව උස්ම වැටෙන්න ඕනේ. ඇවිදින කොට අපිට තියෙන එකම ක්‍රමය ඇවිදින්න. ඒ මනුස්සයෙක් වශයෙන් අපිට තියෙන්නේ පාද දෙකයි. මේ පාද දෙක අපි දන්නවා වමයි දකුණයි. පාද දෙකේ පොළොවත් එක්ක ස්පර්ශ වෙන තමයි වෙන්නේ. පොළොවේ ස්පර්ශ වෙන්නේ අපේ ශරීරයේ ඔළුවක් නෙවෙයි, හඳක් නෙවෙයි. ස්පර්ශ වෙන්නේ යටපතුලයි. දැන් බුදුහාමුදුරන්ට ඕනේ මේ ඇවිදීමක් සිදු වෙනකොට මේ යටිපතුලත් එක්ක ගනුදෙනු කිරීම. අනිත් ශරීර කොටස් එක්ක ගනුදෙනු කරන්න යන්න එපා. දැන් අපි වාඩි වෙලා ඉන්නේ ශරීරය ගැනම හිතනවා. ශරීරයේ තියෙන විදිය හිතනවා. ශරීරයේ අලංකාරය ගැන හිතනවා. ශරීරයේ ලස්සන ගැන හිතනවා. ශරීරයේ තියෙන ස්වરૂපය ගැන හිතනවා. එතකොට මේ සියල්ල අමතක කරන්න බුදුහාමුදුරුවෝ දෙන උපක්‍රමයක් තමයි ඔයගොල්ලෝ අනිදිනවා නම් එක අවස්ථාවක වම් කකුල පොළවේ ස්පර්ශ වෙලා තියෙනවා. අනිත් අවස්ථාවේ දකුණු කකුල පොළවේ ස්පර්ශ වෙලා තියෙනවා. දැන් වම් කකුල පොළවේ ස්පර්ශ වෙච්ච අවස්ථාව ඒ අවස්ථාවේ වර්තමාන දකුණු ගමන මොළයේ ස්පර්ශ වෙච්ච අවස්ථාව ඒ මොහොතේ වර්තමානයේ. දැන් බුදුහාමුදුරන්ට ඕනේ මෙන්න මේ වර්තමාන දෙකේ විතරක් සතිය පිහිටවන්නයි. එහෙනම් වම් කකුල පොළවේ ස්පර්ශ වෙන එක ගැන යටිපතුලට අවධානය තියාගෙන ඒ ස්පර්ශය සිහිපත් කරගන්න අවධානය යොමු. දකුණු කකුල පොළවේ ස්පර්ශ වෙන වෙලාවට ඒ අවස්ථාවේ දකුණු පාදයේ යටිපතුලට අවධානය තියාගන්න එහෙම කරන ඇවිදීම අපි හඳුන්වනවා සක්මන් භාවනාව කියලා. මේ ස්ථානයේ ඒ දේ ඔයගොල්ලන්ට මේ හෝල් එක තුල ශාලාව තුල කරන්න පුළුවන්. පොල්ලෝ තුල කරන්න පුළුවන්. හැකියාව තියෙනවා ඒ වුණා නිදහස් තියෙනවා මේ දේ සිදු කරන්න. සිදු කරනකොට සමහර ආබ්දේක වෙනද වගේ වෙනෙන්න සකස ගන්න එපා හේතුව. එතකොට අපිට පාදයේ අවධානයට අමතරව අමතරව අර අත්වල සෙලවීම ගැන අවධානයක් යොමු මේක හානිදායකයි මේ විදිහට දියුණු වෙන්නේ සතිය දියුණු වෙන ක්‍රමයක් නෙවෙයි දැන් මම හිතන්නේ මෙන්න මේ දෙකයි අපි සිදු කරේ මේ දෙකයි සිදු කළ යුත්තේ මෙතනින් වෙන්නේ කොහොමද ඔයගොල්ලෝ හුස්ම ගැන අවධානයෙන් ඉන්න පටන් ගත්ත තැනදීම බුදුහාමුදුරන්ට ඕනේ සම්පාපස්සා කරනන් ගුණය තමන් ළඟ තියෙනවා. එක හුස්මක් හරි එක ආස්වාසයක් හරි එක පාස්වාසයක් හරි අවධානයට ලක් කරගන්න බැරි වෙච්ච තැන පාපයක් එනවා. හැබැයි මේ පාපය අපාය යන පාපයක් නෙවෙයි. පස්පව වලින් එන පාපයක් නෙවෙයි. මේ පාපය බුදුහාමුදුරන්ට සත්‍ය කියා දෙන්න බැරි පාපයක්. ඒක සංසාරික වශයෙන් හානියක් නෙවෙයි. ඔයගොල්ලන්ට ඕන වෙන්නේ එන්නේ සාංකාරික හානිය ගැන හිතන පාපය දැන් ඉවච්චරන්න. ඒ පාපය ගොල්ලෝ ළඟ දැන් නැහැ පන්සිල් ආරක්ෂා වෙන නිසා දැන් තියෙන පාපය බුදුහාමුදුරන්ගේ ශාස්ත්‍ර තේරුම් වෙන්නේ නොගෙනීමේ පාපය. අවදයි. පාපය කියන්නේ අවදයි. මනස අපේ සිද්ධිනේ බුදුහාමුදුරෝ කියන සත්‍ය තේරුම් ගන්න. එතකොට බුදුහාමුදුරෝ කියන සත්‍ය දේශනා කරන සත්‍ය තේරුම් ගන්න අර මනස එක්තෙන් වෙච්ච හුස්ම යන අවධානය හෝ පාදගෙන අවධානය සිටිය යුතුමයි. අපි ගන්න මේ ක්‍රමයේදී. තව ඕන තරම් ක්‍රම කියන්නත් පුළුවන්. ඒවා එක්ක පටලවා ගන්න එපා. ඒවා මේකට ගාව ගන්න එපා. ඒ අත්දැකීම් කල්පනා කරගන්න එපා. එතකොට ඔයගොල්ලන්ට තව තවත් මේක සංකීර්ණ වෙනවා නිසා හරි පිරිසිදු මාර්ගයකින් Tamanට තේරෙන ධර්ම මාර්ගයකින් ඉදිරියට යන්න බෑ. ඊළඟට මේතන කුසල සුසම්පදා කියන එක 아무ත දෙයක් නෙවෙයි. මේ විදිහට මේ අවධානයේ නිදීම තුළ අපේ නීවරණයටපත් වෙනවා කියන එකයි බුදුහාමුදුරුවෝ සොයාගෙන තියෙන්නේ. ඒකට නීවරණයටපත් වුණාම ඔයගොල්ලන්ට මේ හුස්ම ගැන ආස්වාදයේ පාස්වාදයේ තේරෙන ස්වરૂපය ගැන පොඩි වෙනසක් ඇති වෙනවා. ඒ කියන්නේ වෙනස් තමයි වෙනදා මේ ආස්වාදය මේක පාස්වාදය කියලා හොඳින් වෙන් කරගන්න පුළුවන් ජලයක් මේක වෙන් කරගන්න බැහැ. ආස්වාසයක් දැනෙනවා ආස්වාසයක් දැනෙනවා නමුත් දැනෙන ක්‍රමය එකම නෑ සමහර විට මෙය හුඟක් විට පුදු කම්පනයක් වගේ දැනෙනවා ආස්වාසයයි ආස්වාසයයි කම්පනයක් විතරයි ඒක කම්පනයක් කියන වචන කිව්වා කියලා කම්පනයක් ගන්න එපා මෙතන මම කියන්නේ තම තමන්ට ආවේනිකයි තමන්ට ඒකාකාරව දැනෙන අවස්ථාවක් තියෙනවා ඒ දෙක වෙන් කරන්න බැරි වෙනවා මම දැන් හුස්ම ගන්නවද හුස්ම හෙලනවාද කියලා වෙන් කරන්න බැරි වේවි නමුත් ඒගොල්ලෝ මෙහි වෙන්නේ සිහි වෙන්නේ මේක ආස්වාසියක් මේක පාස්වාසියක් කියලා පෙර පුරුදු විදියට. මෙන්න මේ වගේ තත්යකට ආවම අපේ හිත තැම්පත් වෙලා මෙතෙන්දි බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ ඊට පස්සේ මුළු ශරීරයටම මේ අවධානය යොදන්න කියලා. මුළු ශරීරය කියන්නේ මෙච්චර වෙලා අපි කරේ ශරීරයේ එක කොටසක්. ආස්වාසේ පාස්වාසේ ස්පර්ශ වෙන තැන විතර සතියෙන් අවධානය යොදලා කරා දැන් ඔයගොල්ලන්ගේ සතිය දිනුනොත් මේ මම කියන ගුණය ආවට පස්සේ එහෙම සතිය දිනුනොත් නම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දැන් ඔය එක තැනක ඉන්න එපා. එක තැනක ශාරීරික සතිය කියන්න එපා. මුළු ශරීරයම දැනෙන දැනෙන දේ ගැන අවධානය යොමු කරන්න එතකොට භාවනාව කැඩෙන්නේ. කැඩෙන්නේ කියන්නේ ශරීරයේ සමහත් තැන් වල උණුසුම් ගතිය දැනෙන්න පුළුවන්, සීතල ගතිය දැනෙන්න පුළුවන්. ඒ වගේම කම්පන ගති දැනෙන්න පුළුවන්, චංචල ගති දැනෙන්න පුළුවන්, කල වෙන ගති දැනෙන්න පුළුවන්, ලිහිල් වෙනවා වගේ දැනෙන්න පුළුවන්, ඒ වගේම විදින කොටනවා වගේ දැනෙන්න පුළුවන්, මස් නටනවා වගේ දැනෙන්න පුළුවන්. ඔය ඕනෙහි අවධානය තිබීම බුදුහාමුදුරන්ට සතිපට්ඨානයි. ආයන පස්සමයි. දැන් ආස්වාදයේ ප්‍රමණක් නෙවෙයි. එය දැනුණත් ඒ අවධානයේ එහෙම නැත්නම් කයි වෙනස් දැනෙනවට අවධානයේ මෙන්න මෙහෙම හුරු වෙන එක තමයි සතිත්ත පරිවර්තනා කියලා කියන්නේ. වර්තමානයේ සම්පූර්ණ කය තුල. කයේ වර්තමානයේ ඉඳ අපි උත්සාහ ගැනීම මේක පුරුදු වෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ, ශනිකො ලැබෙන්නේ. අපි පුරුදු වෙලා තමයි මෙතෙන් කියන්නේ. පාද ගැන අවධානය හිතියත් මෙතෙන් යනවා. හුස්ම ගැන අවධානය හිතියත් යනවා. දැන් මෙන්න මේ මෙහෙ මේ කය ගැන, කයේ දැනෙන දේ ගැන ඉන්න ඕන විදිය බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ ඉන්න ඕන විදිහේ මලමිණියක් වගේ ඉන්න. මලමිණියක් වගේ ඉන්න කියන්නේ මලමිණියකට මෙතන මොකවත් දැනෙන්නේ සාමාන්‍යයෙන් මිනිස්සේ මරනවා. නමුත් බුදුහාමුදුරුවෝ මේ සතිය මේ අය ගැන අවධානය තියෙන මලමිණියක් වෙන්න කියලායි මේ කියන්නේ. සතිය තියෙනවත් ඕනේ මලමිණියක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ දැනෙන දේ විතරයි දැනෙන එකට ප්‍රතිචාර ගන්න තුනේ. උදාහරණයක් විදිහට දැන් මගේ ඔළුවේ මස් නටනවා වගේ දැනෙනවා. දැන් ඔයගොල්ලෝ ඔළුව කියන එක ගැන අමතක කරන්න. ඒක හොයන්න එපා. දැන් ඔළුව කියන එක තේරෙන්නේ පණ තියෙන මිනිහෙකුට. මලමිණියට තේරෙන්න බෑ ඔළුවක් කියන එක. නමුත් ඒගොල්ලන් භාවනාවේ මුලින් ඔළුවේ වේදනාවක්, ඔළුවේ රත් වීමක් දැනෙනවා. කකුලේ රත් වීමක් දැනෙනවා. තවදුරටත් කකුලේ ධනිතේ රත් වීමක් දැනෙන එක තේරෙන්නේ මුලින් මගේ මේ ධනිස්සේ වන්දනිස්සේ මේ රත් වීම දෙක. එතකොට වන්දනිස්ස කියනවා කියන්නේ මලමිණියක් නෙමෙයි. වම තේරෙන්නේ බෑ මලමිණියකට. නමුත් එහෙම තේරෙන එක මුලින් ආධුනිකයා පිළිගන්න වෙනවා. අර ඔයගොල්ලෝ දැනගන්න වෙනවා මලමිණියක් වගේ වෙලා නැහැ කියලා තව අපි. තව මේ සතියෙන් ඉන්නකොට වේදනාවක් නැත්නම් රත් වීමක් දැනෙනවා. ඉස්සෙල්ලා තේරෙන්නේ ධනිස්සේ දැන් ධනිස්සද මොකක්ද කියලා දන්නේ. ඉස්සෙල්ලා තේරෙනවා ධනිස්සේක වම් ධනිස්සේ. තවදුරටත් ඉස්සරහට යනකොට හත්ීමක් තේරෙනවා දැනෙන්න තැනක් නෑ. අන්න ඒ ඒ වගේ තැනක මනමිණියකට සමානයි. උදාහරණ දෙන්නම මනමිණියකට සමානයි. තම මේ සම්බන්ධව කියන උපදේශ මාලාවල බුදුහාමුදුරන්ගේ හුඟක් පැනවල තියෙන මලමිණියක් වගේ මේ ගැන අවධානය යොමු මූලික වගේ. අවසානයේදී නම් මෝඩයෙක් වගේ. ඒක මෝඩයෙක් වගේ ඉන්නේ. මෝඩයෙක් වගේ වෙන්න කියන්නේ මේකට ආරසකතන දෙන්න එපා. ඔයගොල්ලෝ දන්නේ ධර්මයක් එක්ක සංසන්දනය කරන්න එපා. ඔයගොල්ලන්ට කිසිම දැනුමක් එක්ක මේක ගණදෙනු කරන්න යන්න එපා. ඒ ගැන අදහස් ඇති කරන්න එපා. මෙන්න මේක තමයි මෝඩයෙක් වගේ ඉන්නේ කියන්නේ. අපිට මෙන්න මේ ප්‍රශ්නේ මනමිනියක් වගේ ඉන්නත් පුළුවන් මෝඩයෙක් වගේ ඉන්න එක අමාරුයි. මොකද අපි මේ ලෝකේ කරලා තියෙන දෙයක් කරලා තියෙන්නේ අපේ මෝඩකම නැති නිසා. ඒකට බුදුහාමුදුරුවෝ මේ මෝඩකම නැහැ කියන එක තුල තියෙන්නේ නැත්නම් අපි ළඟ තියෙන මේ පඬිතකම කියන එක තුල බුදුහාමුදුරුවෝ දකින්නේ අපි මේ පඬිතකම හැම වෙලෙම සංසාරයක් හදනවා. මේක තමයි අපි පඬිතකම. අර මෝඩෙක් වගේ ඉන්න කියන්නේ සංසාරේ හදන්න තියෙන ක්‍රමය මේක තමයි කියනවා. ඒ වෙන අවධානයෙන් ඉඳ බුදු මමත්වයේ තුලින් ප්‍රතිචාර දක්වන්න එපා. දැන් මේ අවධානයෙන් ඉන්නකොට සිදුවෙන්නේ කොහොමද? බුදුහාමුදුරන්ට ඕන කොහොමද? ඒක ඔයගොල්ලන්ට පංසල් සමාදන් කරනකොට මම කියවුවා. දැන් බලන්න ඒකේ අර්ථය දැනගෙන ඉන්න. දානෙන් පස්සේ, ඈම ගත්තට පස්සේ ඒ අර්ථය බුදුහාමුදුරන්ට ඕන අර්ථය මේකයි. මම මේ අෂ්ටාංග රාජීව අෂ්ටාංග අෂ්ටාංග සීලය සමාදන් කරලා අවසානයේ වාක්‍යයක් කිව්වා. හැමදාම මේ වාක්‍යය ඔයගලන්ට කියන්න ඕන කියෙව්වා. ඉදන් මේ සීල ආසවක්කය වහනවා. මොකද්ද මේ කියන්නේ? මේ සීලය ආශ්‍රව ශේගරීමට හේතු වේවා. අපි දන්නේ ආශ්‍රව කියන්නේ මොනවද? ආශ්‍රව දන්නේ නැති ඉන්න ආශ්‍රව ශේ වෙනවද නැද්ද කියලා අපි දන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ කියන්නේ මේ හොයාගත්ත ආශ්‍රෝෂය වෙන විදිය. ඒක බුදුහාමුදුරුවෝ හොයාගත්ත ආශ්‍රෝෂය වෙන විදිය තමයි අර මල මිනිහක් වගේ අර කය ගැන අවධානයෙන් ඉන්න වෙලාව. ඒක අපිට තේරෙන එකක් නෙවෙයි. ඔයගොල්ලෝ අර්ථකථන හොයන්න යන්න එපා. ඔයගොල්ලන්ගේ දැනුම මේ තියෙන දැනුමෙන් ඒක වෙන්නේ කොහොමද කියලා හොයන්න එපා. එතකොට ඔයගොල්ලෝ බුද්ධිය දාගසක් හොයන්න බෑ මේක. ඔයගොල්ලන්ට ඕන නම් ඒක හොයන්න අද බෑ, හෙට බෑ, ඊගාව බුදුහාමුදුරුවෝ වෙලක් බෑ. මොකද ඒකට කෙනෙක් ඉන්නවා. තව කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. වේටින් ලිස්ට් එකට වැටෙනවා. තේරුණා නේද? ධර්මයේ ඔයගොල්ලන් හොයන්න බෑ. අපිට හොයන්න බෑ. ධර්මයේ හිමි සම්මා සම්බුදු පියාණන් වහන්සේ. අපි ශ්‍රාවකයෝ. උන්වහන්සේ කියන්නේ අපිට මෙහෙම ඉන්න ආශ්‍රව සේවය. ඒක වෙන්නේ කොහොමද කියලා බලනවා නම් මෝඩියි. ඒවා අපිට හොයන්න බෑ. අපි කාලකයෝ. මේ තැන හඳුනගන්න මේ තැන ඉන්නකොට වෙන්නේ ආශ්‍රෝෂය. ආශ්‍රෝල දිගපණ අපි දන්නේ කොච්චරක් තියෙනවද දන්නේ කොහොමද මේවා හැදිලා තියෙන්නේ කියලා දන්නේ මේවා මනින්ද මෙන්නේ වෙන ධර්ම කාරණාවලින් මනින්ද බෑ. නමුත් කාලයක් ඉන්නකොට මේ විදිහට ඉන්නකොට ඔයගොල්ලන්ගේ පරිවර්තනයක් සිදු වෙනවා. මානසික ඔයගොල්ලන්ගේ සිතුම් පැතුම් වල පොඩි පොඩි වෙනස්කම් දකින්න හම් වෙනවා. ඒක දකින්න මේ ක්‍රමය පුහුණු වෙන්න ඕන කාලයක්. ඉතින් අද දවසේ හැකි තරම් මේ සෑම දිනකටම හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා මේ විදිහට මනමිනියක් වගේ කය ගැන අවධානය යොමු. මේට වැඩිය දෙයක් අපිට මේ වෙලාවේ ඕනේ නෑ හැමෝම උත්සාහ ගන්න අද අපි මේ වැඩසටහන පවත්වනවා හිතක් තියෙනවා මම මේ කියන ධර්ම කාරණයට ලං වෙනවා එමානි ලං වුණා කියලා සා අවසානයේ මේ ඊට පස්සේ තනියෙන් කරගෙන යන්න පුළුවන් මේක හඳුනාගත්තේ නැත්නම් ඔයගොල්ලෝ තව තව හොයන්න වේවි තව මිනිස්සු කියන ඒවාට රැවටෙන්න වේවි ලොකු ප්‍රශ්න එනවා ඒ ඉන්නේ හැකි තරම් දුරට මේකේ පො ධර්මයට අනුගතව මේ කියන தත්ත්වයද මේ කියන මලමිණිය වගේ කය ගැන අවධානය යොමු පුළුවන් தත්ත්වයට අද බැරි නම් හිතවත් අපි යන්න උත්සාහ ගන්නවා. එනවා එහෙම කියලා දැන් භාවනා කරන වෙලාව අනේ මා දැන් දැන් යන්න ඕනේ කියලා හිතුවොත් මොකද වෙන්නේ? අර මලමිණියට පමණයි. ඒ මේක කතා කරලා විසඳ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බොහොම පරිස්සමෙන් බුදුහාමුදුරන්ගේ උපදේශ පිළිපදින්න ඕනේ. දැන් වේලාව 7යි 15යි අපි සාමාන්‍යයෙන් ඔය ඉස්සෙල්ලා සතිය වගේම දැන් ආහාර අරගෙන දානි අරගෙන මුලින්ම ඔයගොල්ලෝ කැමති විදිහට සාක්මන් කරලා අනිත් අය ගැන හිතන්න එපා. අනිත් අය කරන දේ ගැන ඕනේ අපිට. තම තමන් ගැන සුවාදීනව අවශ්‍ය විදිහට ටිකක් ඕන අඩියක් දෙකක් නැත්නම් ටික වේලාවක් සක්මන් කරලා කැමති තැනක වාඩි වෙලා දැන් ඉඳහසේ මේ හුස්ම ගැන අවධානය යොමු අපිට ඕන තැන කිව්වා ඒ තැන ඉන්නකොට මොහොතක් හරි සිදුවෙන දේ කිව්වා අපිට තේරෙන දෙයක් නෙවෙයි සිදුවෙන්නේ බුදුහාමුදුරන්ට තේරෙන දෙයක් ඒ තමයි ආශ්‍රව යන්ති ප්‍රමාණයක් අපින් තේරෙනවා ඒක අපිට දකින්න බෑ දැනගන්න බෑ දැනගන්න බෑ කියලා අපි නොකර ඉන්න බෑ විගතව කරන්න ඕනේ කිරීම තුළ ඔයගොල්ලන්ගේ ජීවිත තුළින් තමන්ගේ සිතුම් පැතුම් වල වෙන සිදුවෙන වෙනසක් තියෙනවා. ඒ වෙනස ඔය ආශ්‍රව අනුවීමෙන් වෙන දෙයක්. එහෙනම් ඒක තමයි ධර්මය. ඒ ධර්මය අපිට තේරෙන්නේ නැහැ බුදුහාමුදුරන් විතරයි තේරෙන්නේ. අපි ශ්‍රාවකයෝ මේ தත්ත්වය හඳුනගෙන ශ්‍රාවකයෝ විදිහට බුදුහාමුදුරන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඉදිරියට යන්න තියෙන්නේ. හැම දිනකටම මේ ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ මූලික අනුශාසනාව අවසන් කරනවා. හොඳයි දැන් ඒක දාන්නේ අරගෙන ඊට පස්සේ අපි